සියලු දානයන්ට වඩා උතුම්ම දානේ බවට පත් වෙන්නේ ධර්ම දානය. තව කෙනෙකුට දහම් පණවිඩයක් ධර්ම කාරණයක් ජීවිතය ගැන නොඇසූ ධර්මයක් අහන්න අවස්ථාව ලැබලා දෙනවා නම් ඒක තමයි අපේ ජීවිතය අපි කරගන්න අග්‍රතම දානමේ පින බවට පත් වෙන්නේ. ඒ නිසා අද දවසේ මේ පිංගුතුන් ධර්ම දානමේ මහා පිනක් ජීවිතයට එකතු කරගන්න දවසක්. විශේෂයෙන් බොහෝ වෙලාවට අපි අපි ධර්මයේ ශ්‍රවණය කරනවා, බණ කියවනවා, බණ අහනවා. මේ හැම දෙයකම මූලික අරමුණු හොයාගෙන යනකොට අපිට පේනවා එක්ක මිය පරලෝකීය ඥාතියෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කරනවා. මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙන්න. අපි වැඩිපුරම බණ අහලා තියෙන්නේ ඉවැනි කරුණු මුල් කරගෙන. දැන් සාමාන්‍යයෙන් අපි කරන පින් දහම් තුල අපිටම හිතෙන්න පුළුවන් අනේ අපි මේ තරම් පින් කරනවා. අපි මිය පරලොවගේ ඥාතීන් වෙනුවෙන් හත් දවසින් පින්කම් කරනවා තුන් මාසින් පින්කම් කරනවා අවුරුද්දෙන් කරනවා අවුරුදු ගණන් හිත හිතා සිහි කර කර පින් දෙනවා හැබැයි මේ පින ගන්නවද මේ පින ලැබෙනවද මේ දෙන පිනකින් කොහොමද කෙනෙක් සුවපත් වෙන්නේ ඔය වගේ ප්‍රශ්න අපි කාටත් තියෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා කෙනෙක් මිය පරලව ගියාට පස්සේ දැන් අපි ගමු දෙමව්පිය ඥාතීන් කවුරු හරි තමන් එක්ක එකට ජීවත් වෙලා කෙනෙක් මිය පරලව ගියාට පස්සේ අපිට ඔහුට අතින් අතට යමක් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි වෙනදා කෑම කන විදිහටම පිඟා බෙදලා මෙන්න කරලා අනින් දෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අපි ඇඳුමක් ගත්තා මෙන්න අපේ මිය පරලොව ගියෙක් අම්මට තාත්තට ආච්චිට සීයාට කියලා වෙනම අවුරුද්දට ඇඳුමක් දෙනවා වගේ ගෙනල්ලා Tamanට තෑග්ගක් හැටියට අතින් අතට යමක් දෙන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපිට පුළුවන්කම තියෙන්නේ පිනක් කරලා ඒ පින අනුමෝදන් කරනකොට පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් අර පින අනුමෝදන් වෙනවත් සමගම ඒ අවශ්‍ය දේ ලැබෙනවා. දැන් අපි ගමු අපි වස්ත්‍ර දන් දීලා පින් දෙනකොට ඒ අයට වස්ත්‍ර පහළ වෙනවා. අපි ආහාර පාන දන් දීලා පින් දෙනකොට ආහාර පාන පහළ වෙනවා. පැන් දන් දෙනවා, වතුර පූජා කරනවා. එතකොට මේ වගේ පැන් දන් දෙනකොට ඒ අයගේ පිපාසි සංසිඳෙනවා. එතකොට මේ වගේ සමහර වෙලාවට අපි කුටියක් හදලා පූජා කරන්න පුළුවන්. මොනවා හරි වහලයක් සෙවිලි කරන්න දෙයක් දෙන්න පුළුවන්. මේ වගේ යම්කිසි අපි දෙන දේට අනුව තමයි ඒ කෙනාට ඒ පහළ වෙන දේවල් ලැබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ජානුස්සෝනි කියලා බමුණෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි අපි මිය පරලව ගියායට පින් දෙනකොට ඒ දෙන හැමෝම මේවා ලබනවාද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සුදුසු තැනදී ලැබෙනවා නුසුදුසු තැන ලැබෙන්නේ නැහැ කියනවා. දැන් ඕක එකපාරට අපිට තේරෙන්නෙත් නැහැනේ. අර බමුණ අහනවා නේ ස්වාමීනි සුදුසු තැන මොකද්ද නුසුදුසු තැන මොකද්ද? මට තේරුම් ගන්න විස්තර ඇතුව කියලා දෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මේ කෙනෙක් මිය පරලෝ ගිහිල්ලා අපි ගමු ගොඩාක් අකුසල්ම කර කර හිටපු කෙනෙක් කියලා. මරණයටපත් වෙලා නිරේ උපදිනවා. එතකොට නිරේ ගිය කෙනෙකුට අපි මෙහි මොන විදිහේ දාන දීලා මොන විදිහේ විශාල පින්කම් කර කර පින් දුන්නත් ඒ පින් ගන්න පුළුවන් කමක් නැtei කියලා. එයා දන්නේ සමහර විට අපි මෙහි පාංශු කුල දෙනකොට එහි ලෝධිය පුරන. දන්නේ නැහැ. පින් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අපායේ වැටුණාට පස්සේ නිරේකට ගියොත් නම් පින් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. පින් ගන්න බැරි අභෞවිය තැනක් හැටියට විස්තර කරනවා. ඊළඟට ධර්මයේ පෙන්නනවානේ තිරිසං අපාය යන සත්‍ය ගැන. දැන් කෙනෙක් මරණයටපත් වෙනකොට ගොඩාක් අකුසල්ම කර කර ඉඳලා තිරිසන් අපාය කියන්න කර්මය හදාගෙන තිරිසන් ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට අපි මිය පරලෝකීය ඥාතීන් වෙනුවෙන් පින් කර කර පින් දෙනවා. දැන් තිරිසන් සත්තු දන්නවද සාදු සාදු කියලා අපේ ඥාතීන් අපිට පින් දෙනව නේද කියලා අනුමෝදන් වෙන්නේ? එහෙම දන්නේ නැහැ. එතකොට තිරිසන් සත්තුන්ට කැම බීම ලැබෙන්නේ මේ කවුරුත් දෙන පින් නිසාද? Taman හොයාගෙන ගිහිල්ලා මොනවා හරි හොයාගෙන ගිහින් කනව නිසා. අන්න ඒ නිසා තිරිසන් අපායේ ඉපදිච්ච සත්ත්වේකටත් පෙර ජීවිතේ ඥාතීන් පින් දුන්නා කියලා ඒ පිනෙන් සුවපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අපි ගමු manuss ලෝකේ. මැරෙනකොට මොකක් හරි කරපු හොඳ පිනක් මතුවෙලා එයා manuss ලෝකේ ඉපදුනා කියලා. හොඳට පින් කරගත්ත කෙනෙක්. දැන් එයාගේ පෙර ජීවිතේ නෑදෑයෝ පින් කරලා පින් අනුමෝදන් කරනවා. දැන් ඒ කෙනාට manuss ලෝකේ ඉපදුනාට පස්සේ කන්න බොන්න ලැබෙන්නේ පෙර ඥාතීන් දෙන පින් නිසාද? නෑ දැන් ඔබ හිතන්නේ ඔබ ජීවත් වෙන්නේ ඔබ යමක් හම්බ කරගත්තොත්නේ. ඔබේ උත්සාහයෙන්, වීරියෙන් ඔබ යමක් ගොඩනගා ගත්තොත් ඔබ කරපු වපුරපු දේවල් වලට අනුව ඔබට ලැබෙන දේ ලැබෙනවා. ඔබ උත්සාහයෙන් හම්බ කරගත්තොත් ඔබට කන්න බොන්න පුළුවන්. දැන් අපිම හිතමු අපේ පෙර ජීවිතේ අපේ පෙර මනුස්ස ලෝකෙම ඉඳලා ආයි ඉපදුනා කියලා. දැන් අපේ එහි නෑයෝ පින්දෙනවා. යන්නේ අපේ අම්මා නැතිලා දැන් අවුරුදු 40යි 50යි 60යි කී කී එහි පින්දෙනවා. අපි මේ පින් අනුමෝදන් වෙලා අපිට මෙහි ආහාර පාන ලැබෙනවද පිඟන් වලට? එහෙම නැහැ. එතකොට manuss ලෝකේ ඉපදිච්ච කෙනෙකුට අර පෙර ඥාතීන් පින් දුන්නා කියලා ඒකෙන් සුවපත් වෙන ඒ පින අරගෙන සැප ලැබෙනව නෙමෙයි. ඊළඟට අපි දෙවියන්ට පින් දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අපි දෙවියන්ට පින් දෙනකොට අපේ පින නිසා දෙවියෝ ජීවත් වෙනව නෙමෙයි. කෙනෙක් හිතන්න පුළුවන් ආ ওই දෙවියෝ ඉන්නේ අපි දෙන පින් නිසානේ. දෙවියෝ කියන්නේ අපේ පිනෙන් යැපෙන පිරිසක්. ඒක වැරදි. දෙවියන්ට අපි පින් දෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙවියන් කියන්නේ පින් කරගත්ත පිරිසක්. අපට වඩා පින් දහම් කරලා පින බලවත් වෙලා තමයි සුගතිය ඉපදිලා තියෙන්නේ. එතකොට එවැනි දෙවිවරු බලනවා manuss ලෝකෙ කෙනෙක් පින් කරනකොට අනේ අසවල් අසවල් අය මේ මේ විදිහට ධාර්මිෂ්ඨව ජීවත් වෙනවා පින් දහම් කරනවා අපිවත් සිහිපත් කරලා අපිටත් පින් දෙනවා නේද මේ අය සුවපත් වේවා කියලා මේ පින් අනුමෝදන් වෙන దేవතාවරු අපට ආශිර්වාද කරනවා කියලා. එතකොට අපි දෙවියන්ට පින් දෙනකොට පෙරලා ඒකේ ප්‍රතිඵලයේ ආශිර්වාද රැකවරණ ඔක්කොම තියෙන කාටද? පින් දෙන කෙනාට. අපිටමයි. එහෙම නැතුව අපේ පිනෙන් දෙවියන්ට දිව්‍ය භෝජන ලැබෙනව නෙමෙයි. දෙවියන් අපි පින් දෙනකොට සතුටු වෙලා අපිට ආශිර්වාද කරනවා. එතකොට අපි දෙන පිනකින් සුවපත් වෙන්න පුළුවන් මිය පරලොවගේ ඥාතියා පින් අපේක්ෂාවෙන් ඉන්න പ്രേතාත්මික ඉන්න කෙනෙකුට තමයි ඒ පින් අරගෙන සුවපත් වෙන්නේ. ඥාතීන් අතරත් ප්‍රේතයෝ අතරත් ධර්මයේ සඳහන් වෙනවා පින් ගන්නෙ නෑ විශාල පිරිසක්. පිනට ද්වේෂ කරන සමහර പ്രേත කොටස් ඉන්නවා නිජ්ජාම තන්හික කියලා പ്രേතයෙක් ගැන ධර්මයේ තියෙනවා. ඒ කණ්ඩායමේ උපදින പ്രേතයන් කුසගින්නේ පිපාසයෙන් මුළු ඇඟම දනවා කියන. හරියට රත් වෙච්ච ගල් තලාවකට උණ දළු ටිකක් කපලා දැම්මට පස්සේ ඇකිරිලා යනවා රස්නෙට. අන්න ඒ වගේ උඩුබැලි අතට කෑ ගහනවා විලාප දෙනවා කියන කුසගින්නේ. හැබැයි කොයි තරම් පිං කර කර පිං අනුමෝදන් කරත් පිං ගන්න බෑ කියන. ඒකට හේතුව පෙන්නනවා manuss ලෝකෙදි පිනට ගැරහීමේ විපාක කියලා. දැන් නැද්ද manuss ලෝකේ ඉන්නේ නැද්ද? තමන් කරන පිනකුත් නැහැ කෙනෙකුට පිනක් කරන්න දෙන්නෙත් නෑ. පින් කරන කෙනාටත් බනිනවා. මොකටද උඹලා දන් දෙන්නේ? පිස්සුද කියලා අහනවා. එතකොට මේ වගේ දන් දෙන කෙනාට බනිනවා පින් කරන කෙනාට බනිනවා පිනට නිග්‍රහ කරනවා පින කඩාකප්පල් කරන්න කටයුතු කරනවා මේ වගේ පිනට නිග්‍රහ කරපු කෙනා මරණින් මත්තේ പ്രേත ලෝකයකට වැටුණා බුදුරජාණන් වහන්සේ වදාලා පින් ගන්න බැරි പ്രേත කොටාසයක තමයි කියන උපදී අර කරපු අකුසලේ විපාකේ හැටියට ඊළඟට තියෙනවා කුණු පාස කියලා പ്രേත කොටසක් ගැන විස්තර කරනවා මල කුණු තමයි කියන ආහාර කරගන්න. කොච්චර පින් දුන්නත් ඒ පිනෙන් ආහාර පාන ලැබෙන්නේ නැහැ කියලා. ඒ අයගේ ආහාර තමයි මල කුණු. මිනී පුච්චන කොට උතුරලා යන උරුණු තෙල් ආග්‍රහණය කරනවා කියලා. මිනී කුණු වෙනකොට ගලන ඕජාව ආග්‍රහණය කරනවා කියලා. දරුවෝ ලැබෙනකොට ගලන ගැබ්මල ආග්‍රහණය කරනවා කියලා. අර අසූචි වර්ග කුණු වර්ගම තමයි ආග්‍රහණය කරන්නේ. එවැනි ප්‍රේතයන්ටත් කොච්චර පින් දුන්නත් පින් ගන්න බෑ කියනවා. එතකොට අපි දෙන පිනෙන් සුවපත් වෙන්නේ ඒ වගේ තව තියෙනවා පාංසු පිසාච ගූත කාලක කියලා പ്രേත කොටසක් ගැන තියෙන අසූචි ආග්‍රහණය කරන പ്രേතයෝ ගැන මේ වගේ ධර්මයේ නොයේක් പ്രേත කණ්ඩායම් ගැන විස්තර වෙනවා. ඒ අතර ඉන්නවා පරදත්තූප කියලා പ്രേත කොටසක්. අන්නේ പ്രേතයන්ගේ ස්වභාවය හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ අනේ අපේ ඥාතීන් අපිට දැන් පිනක් දෙයි. අපේ දූ දරුවෝ ඥාතීන් මට දැන් පින් අනුමෝදන් කරයි දැන් මං වෙනුවෙන් පිනක් කරයි කියලා හැම වෙලාවෙම පින් ගන්න බලාගෙන ඉන්න പ്രേත කොටසක් ඉන්නේ. අන්නේ අයට තමයි කියන්නේ පරදත්තූප പ്രേතයෝ කියලා. අන්නේ වැනි പ്രേතයෙකුට විතරයි කියනවා කෙනෙක් පින් දෙනකොට ඒ පින් අනුමෝදන් වෙනකොටම සුවපත් ඒකත් මේ වගේ. දැන් අපිට පින් දීලා දැන් අපි හිතනවනේ අනේ අපේ එක්කෝ මැරිච්ච අම්මා හරි තාත්තා හරි ආච්චි හරි සීයා හරි මේ පින් අරගෙන සුගතිය යනවා නම් හොඳයි දිව්‍ය ලෝකෙකවත් යනවා නම් අපි ආසයිනේ යවන්න හැබැයි අපිට ඕන විදිහට සුගතිය යවන්න බෑ ඒ ඉන්න ආත්මය තුල යම් කිසි සැපයක් ලබලා දෙන්න පුළුවන් తాවකාලික වෙච්චරයි අපි ගමු අපි කරන පිනේ විපාකයට අනුව අර പ്രേතාත්මය ලැබිලා ඉන්න කෙනාට අවුරුදු කීපයකට සෑහෙන ආහාර පාන පහළ වෙනවා අර පින අනුමෝදන් වෙනකොට. හැබැයි පින කියන්නේ ගෙවිලා අවසන් වෙනවා. ඒ පිනේ ශක්තිය අවසන් වෙනකොට ආයෙමත් අර ප්‍රේතයට සාපිපාසාව දැනෙන්න ගන්නවා. ආයේ ආයේ අපි නිතර නිතර පින් කර කර පින් දුන්නොත් තමයි ඒ කෙනාට අර ප්‍රේතාත්මය තුල ඉන්නකම්වත් සාපිපාසාවක් නැතුව දුකක් පීඩාවක් නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්වතුනි මරුණට පස්සේ නම් අපි අපේ යුතුයකමක් තමයි අපි පින් කරලා පින් අනුමෝදන් කිරීම. ඒ නිසා අපි දෙන දෙයින් අපිට මහා ලොකු දෙයක් ඒ කෙනා වෙනුවෙන් කරන්න අමාරුයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සිංහාල වාද සූත්‍රය පෙන්නනවා දරුවන්ගේ යුතුයකමක් ඥාතීන්ගේ යුතුයකමක් තමයි තමන්ගේ දෙමව්පියෙක් හරි කවුරු හරි මිය පරලෝ ගියාට පස්සේ ඒ කෙනා වෙනුවෙන් අනිවාර්යෙන් පින් දහම් කරලා පිනක් අනුමෝදන් කළ යුතුයි. ඒක යුතුයකමක්. ගන්නවද නැද්ද ලැබෙනවද නැද්ද ඒක වෙනම දෙයක්. හැබැයි ඒ කෙනා ලබාගත්තේ නැතත් අපේ පින් ගන්න බලාගෙන ඉන්න ඥාති પરම්පරාව ගත්තත් මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බලන්න ධර්මයේ තියෙනවා බිම්බිසාර රජුරුවන්ගේ කල්ප 91කට පෙර නෑදෑයෝ. කල්ප 91ක් කියන්නේ පොඩි කාලයක්. කල්ප 91කට පෙර විපස්සී බුදුහාමුදුරුව පහළ වෙච්ච කාලේ කරපු අකුසලයක්. ඒ කාලේ විශාල දානමය පින්කමක් විපස්සී බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට දීපු දානයක් කඩාකප්පල් කරලා විශාල පිරිසක් අකුසල් කරගෙන නිරේට වැටුණා. කල්ප 90ක්ම නිරේ ඉපදුනා කියලා. එතකොට නිරේ දුක් ඉඳලා දුක් ඉඳලා දුක් ඉඳලා මේ මහා භද්‍ර කල්පයේ ආරම්භයේදී තමයි අපායෙන් මිදුනේ. අපායෙන් මිදිලා പ്രേතයෝ වෙලා ඉපදුනා. දැන් මේ പ്രേත කොට්ටාසේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ කකුසඳ බුදුහාමුදුරුවෝ ඉදිරියේ පෙනී ඉඳලා පින් ඉල්ලුවා. රජ කෙනෙක් කකුසඳ බුදුරජාණන් වහන්සේට දානේ දීලා තමන්ගේ ඥාතීන්ට පින් දීලා ඒ ඥාතීන් සුවපත් වෙන දිහා බලාගෙන හිටියා මේ പ്രേතයෝ ටික. මේ ප්‍රේතියොත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි අපි දැන් කල්ප ගාණක් නිරේ දුක් විඳලා තමයි කිව්වා මේ പ്രേත ආත්මයට ආවේ. ඒ නිසා අපිට මිදෙන්න පිනක් අනුමෝදන් කරවන්නේ කකුසත බුදුරජාණන් වහන්සේ බැලුවා අකුසල් බලවත් වැඩි. කියනවා പ്രേතයිනේ නුඹලාට මගේ බුද්ධ ශාසනය නම් පින් ගන්න බැරිය කි. අනාගතයේ පහළ වෙනවා කියව කොණාගමන කියලා බුදු කෙනෙක්. උන්වහන්සේගේ කාලෙවත් උත්සාහ කරලා බලන්නේ කි. එතකොට මේ പ്രേත කොටස කකුසඳ බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාලා. ඒ බුද්ධ ශාසනයත් අවසන් වෙලා බුද්ධ ශූන්‍ය කාලයත් අවසන් වෙලා ඊළඟ බුදුහාමුදුරුව පහළ වෙනකම් බලාගෙන හිටියා. පින් ගන්න බලාගෙන ඉඳලා ඉඳලා ඔන්න කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගෙනුත් පින් ඉල්ලුවා. උන්වහන්සේ බැලුවා ඒ වෙනකොටත් අකුසල් බලවත්. කොණාගමන බුදුරජාණන් වහන්සේ වදාලා "ප්‍රේතයිනි නුඹලාට මගේ බුද්ධ ශාසනයේ පින් ගන්නත් බෑ" කියලා. ඊළඟට පහළ වෙනවා කියව කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේගේ ශාසනයවත් උත්සාහ කරලා බලන්න එතකොට බලන්න පුංචි අකුසලයක්ද කියලා. ඒ දැන් දෙවණියට පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගෙනුත් පින් ඉල්ලනකොට උන්වහන්සේත් වදාලා කාශ්‍යප බුදුහාමුදුරන්ගෙන් ඉල්ල ගන්න. මේ බුද්ධ ශාසනයත් පින් ගන්න බැරිය කියලා. ඊළඟට බලාගෙන හිටියා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් උන්වහන්සේගෙන් පින් ඉල්ලනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැලුවා ඒත් අකුසල් බලවත්. හැබැයි මේ ප්‍රේතයන්ට කියනවා ඊළඟට මේ මහා භද්‍ර කල්පේ හතර වෙනුව පහළ වෙනවා කියවා ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නම. ගෞතම බුදුහාමුදුරුව පහළ වෙනකොට කල්ප 90කට පෙර නුඹලාගේ සංසාරිකව ඥාතිවරේ ගෞතම බුද්ධ ශාසනයේ බිම්බිසාර නමින් රජකම් කරනවා කියලා. අන්නේ රජුරෝ බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ආරාමයක් හදලා පූජා කරලා පින් දෙනවා. අන්නේ පින ගත්තොත් නම් මිදෙන්න පුළුවන් ඒ නිසා ඊළඟ බුදුහාඳුරු පහළ වෙනකන් ඔන්න ඔය පින අනුමෝදන් වෙන්න බලාගෙන ඉන්න කියලා. දැන් මේ ප්‍රේතයෝ ටික බලාගෙන හිටියා කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාලා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කම බලාගෙන හිටියා පිංගා. එතකොට බලන්න බුද්ධාංකුර හතරක්. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප ගෞතම බුදුහාඳුරු පහළ වෙන කම පිංගන්න බලාගෙන හිටියා. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච බිම්බිසාර රජුරුව තමන්ගේ ආරාම උයනේ වේළුවනාරාම බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ආරාම කුටි සෙනසුන් හදලා පූජා කරා. පූජා කරලා පුදුම සතුටකින් එදා බණහලා ගියා. සජ්ජුරුවන්ට අමතක වුණා පින් දෙන්න. බලන්න කරුමේ හැටි. අච්චර විශාල පින්කමක් කරලා තමන්ගේ මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙන්න රජුරුවන්ට අමතක මේ ප්‍රේතයෝ ටික බලාගෙන හිටියේ බුද්ධාංකුර හතරක් තිස්සේ බලාගෙන හිටියා මේ පින් ටික අරගෙන මිදෙන්න. බැරි වෙච්ච තැන කලබල වුණා අපි කවදානම් මේ ප්‍රේතාත්මෙන් මිදෙන්නද? අර මාලිගාවේ ගබඩාවල බඩු හොල්ලනවා, දොරවල් හොල්ලනවා, රෑ ඉලි වෙනකන් මාලිගාවේ කලබල කරා. රජ්ජුරුව බය වුණා රෑ තිස්සේ අපි මේ තරම් විශාල පිනක් කරලා මොකද මේ රෑ ඉලි වෙනකන් නිදා ගන්නත්. පහවදා උදේම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ තරම් විශාල පිනක් කරලා ඊ රෑයිලි වෙනකන් නිදා ගන්න ලැබුණ නැහැ කිව්වා මාලිගාවේ මේ වගේ බොහෝ භයානක ශබ්ද ඇහුණා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ බැලුවා පින් අපේක්ෂාවෙන් බුද්ධාංකුර හතරක් තිස්සේ බලාගෙන හිටපු ඥාති පින් ගන්න බැරි වෙලා කලබලයටපත් වෙලා මේ තමන් ඉන්නවා අපිට පිනක් දෙන්න කියලා ඇඟෙව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ওই කාරණේ කියනකොට රජුරෝ කියනවා ස්වාමීනි එහෙමනම් බුද්ධ ප්‍රමුඛ සංඝයාට මන් දින හතක් මාලිගාවේ දාණය දෙනවා ඥාතීන්ට අනුග්‍රහ පිණිස බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. පිළියරගිර බුදුරජාණන් වහන්සේ දාණයට වැඩම කරපු වෙලාවේ උන්වහන්සේ අදිස්ථානයක් කරා රජුරවන්ට අර අමනුෂ්‍යය ටික පෙනේවා කියලා බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කරා. නැත්නම් සාමාන්‍ය දිවසක් නැති කෙනෙකුට අමනුෂ්‍යයෙක් පේන්නේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් රජුරවන්ට පේනවා බැලූ බැලූ තැන්වල ඇට සැකිලි වගේ විරූපී ශරීර තියෙන ඥාති ප්‍රේතයන් විශාල පිරිසක් පිරීලා බලාගෙන ඉන්නවා දානි දෙන්න හදනකොට. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි දානෙ බෙදෙන කොටත් හිතන්න කීවා ඉදම් මේ ඥාතීනම් හෝතු. මේ පිනේ ඥාතීන් සුවපත් වේවා. පැන් පූජා කරන කොටත් හිතන්න කීවා ඉදම් මේ ඥාතීනම් හෝතු කියමින් පැන් පූජා කරා. සිවුරු පිරිකර පූජා කරන කොටත් ඥාතීන්ට පින් දෙන්න කීවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දානි පූජා කරලා ඥාතීන්ට පින් දෙනකොට අර ඥාතීන්ගේ කුසගින්න සංසිඳුණා. ආහාර පහළ වුණා. පෑන් පූජා කරලා පින් දෙනකොට පිපාසි සංසිඳුණා. සිවුරු පූජා කරලා පින් දෙනකොට වස්ත්‍ර පහළ වුණා. ওই විදිහට බුදුරජාණන් වහන්සේට දින 7ක්ම දන් දුන්නා. දින 7ේම තිලෝකුඩ්ඩ කියන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා අර මිය පරලෝකීය ඥාතීන්ට අනුග්‍රහ පිණිස. ඔන්න ওই දේශනාවේ තමයි තියෙන්නේ ඔය අපි අහලා තියෙන පෑන් වඩනකොට කියන්නේ යතාවාරි වහා පූරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේව ඊතෝදින්නම් පේතානං උපතප්පති කියලා ගාථාවක්. අන්නේ ගාථාව තියෙන්නේ තිරෝකුඩ සූත්‍රය. මේ දේශනාවේ තියෙන්නේ ගාථාවේ තියෙන්නේ හරියට ඉහළ ඉඳන් ගලාගෙන යන ජලපහරක් පහළ තියෙන හිස්තැන් පිරී ඉතිරීගෙන මහා සාගරයට වතුර ගලාගෙන යනවා. අන්න ඒ වගේ පින්දහම් රැස් කරගත්ත කෙනෙක් තමන්ගේ ජීවිතයේ පින් රැස් කරගෙන මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙනකොට ඒ අයගේ ජීවිතත් පිනෙන් පිරිලා ඉතිරිලා ඒ අය සුවපත් වෙනවා කියලා. එතකොට පින්වතුනි අපිට මේවෙන් පේනවා කෙනෙක් මිය පරලව ගියාට පස්සේ යමක් රැස් කරගන්නවා කියලා හිතාගෙන ජීවත් වෙන එක බොහොම භයානක දෙයක්. මොකද සමහරු ඉන්නවා එහෙම අදහස් වල ඉන්නවා. අපිට හම් වෙනවා දැන් මම ඇඹිලි පිටියේ මේ ළඟදී ධර්ම දේශනාවකදී වයසක අම්මා කෙනෙක් අනේ හාමුදුරුවන්ව බලන්න ආසයි කියලා. ඉතින් දරුවෝ එක් කරගෙන ඇවිල්ලා බණ ඉවර වෙච්ච ගමන් එක්කන් ආවා. අවුරුදු 85ක් විතර ඇති. ඉතින් මගේ යන බණ ධර්ම දේශනා නිතර අහනවා කියලා. ඉතින් මම ගොඩක් වෙලා කතා කළා මං ඇහුවා අනේ හාමුදුරනේ පොඩි කාලේ ඉඳන් සීල් ගන්නවයි කියලා. මේ ඉහේ කෙස් ගන්න සාංගික දාහන දීලා තියෙනවා කියලා. කටින පින්කම් 10ක් කරා කියලා. ඉතින් මං ඔය ඔක්කොම අහගෙන ඉඳලා මං කිව්වා ඉතින් අම්මා දැන් ගොඩාක් පින් කරලා තියෙනෝනේ බය වෙන්න දෙයක් නැහැ නේ අම්මට කියලා. ඒ වුණාට හාමුදුරනේ කියන්න බෑ කිව්වා. විශ්වාස නැtei කිව්වා. ඒ නිසා මම නම් කියලා තියෙන්නේ මගේ ළමයින්ට මම මැරුණාට පස්සේ උඹලා හොඳට මට දානයක් දීලා පින් දීපල්ලා කියලා කිව්වා. ඔන්න බලන්න අච්චර පින්කම් කරපු අම්මා හිතාගෙන ඉන්නේ මැරුණාට පස්සේ ළමයින්ගේ පින අනුමෝදන් හරිද වැරදිද? Tamanට තියෙන්නේ පෑ මම පින් කරගත්ත කෙනෙක්. මම මෙච්චර කටින පින්කම් කරා මම මේ තරම් දානි දුන්නා මම ඒකාන්තයෙන්ම සුගතියෙමයි කියලා Tamanට Taman කරපු පින ගැන විශ්වාසයක් තියෙන්න එපා. එතකොට බලන්න කොච්චර පින් කරලා තිබුණත් Tamanට Tamanගේ පින ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා පින්තුනේ පින් කරන්න පෙරම අවශ්‍ය දේ තමයි කර්ම කර්මඵල විශ්වාසය තියෙන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පළවෙනිම දේ තමයි තෙරුවන් සරණ යන්න ලෞකික සම්මාදිට්ඨිය ඇති කෙනෙක් වෙන්න කියලා. ලෞකික සම්මාදිට්ඨිය උගන්වන්නේ තමන් කරන පිනේ විපාක තමන්ට ලැබෙනවා කියලා ඒ ගැන තමන්ට විශ්වාසයක් තියෙන්න ඕන. එහෙමනම් අපි මෙච්චර දන් දුන්නා කියලා අපිට විශ්වාසය තියෙනවා නම් තමන් දැනගන්න ඕනේ එහෙමනම් මම ගොඩක් පින් කරගත්ත කෙනෙක්. මම මේ වගේ පින් කරගත්තා. ඒ නිසා මම බය නැහැ මං කොහොමත් සුගතියෙමයි කියලා තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. මැරුණාට පස්සේ දැන් මෙච්චර පින් කරලා මැරුණාට පස්සේ ළමයින්ට කියන්න ඕනේ මට පින් දීපල්ලා කියලා. අන්න ඒ නිසා පින්වතුනි ජීවත් වෙලා ඉන්න කාලේ හැම වෙලෙම හිතන්න මරණ මංචකයේ දක්වාම ධර්මයෙන් ලෙන්න පුළුවන්කම තියෙනවා. දේශනාවල් වල තියෙනවා දැන් ওই ධනංජානි කියලා බමුණෙක් ගැන තියෙනවා මරණාසන්න වෙනකොට නිරේ යන්න කර්මීය හැදිච්ච බමුණෙක්. පුළුවන් තරම් අකුසල් කර කර හිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ දැක්කහම කතා බහ කරනවා. උන්වහන්සේ පිණ්ඩපාත යනවා දැක්කොත් දාන ටිකක් තිබ්බොත් ගිහින් බෙදෙනවා. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණය ඔය වගේ දේවල් නම් කරන්න එපා, අකුසල් කරන්න එපා, අපායයි. ඒ මොන උපදෙස් කිව්වත් ධර්මයේ නම් හැසිරුනේ නැහැ. ස්වාමීනි ඉතින් ඔබ වහන්සේ නම් කියයි කියන. අපිට තමයි වැඩ කටයුතු තියෙන්නේ. ඒ නිසා අපි ධර්මයෙන් හරි අධර්මයෙන් හරි අපිට ඕනේ කීයක් හරි හම්බ කරගන්නේ කියන. ඔහොම කිය කියා පුළුවන් තරම් දුස්සීලව හිටියා. ඉඳලා මරණාසන්න මොහොතේ පෙර නිමිති පහළ වෙන්න පටන් ගත්තා. බොහෝ දිනෙකට මරණාසන්න කාලේ එනකොට නිමිති පහළ වෙනවා. මේක බොහොම භයානක දෙයක්. මේක ධර්මයේම තියෙනවා. නිරේ යන්න කර්මය හැදෙනවා නම් සමහර වෙලාවට ඊට පෙර සතියක් දෙකක් වගේ තියලා සමහරුන්ට ගිනි දැල් පේනවා. යමපල්ලු පේනවා. Taman ඇදගෙන යනවා පේනවා. කපනවා, කොටනවා මේවා පේනවා. සමහරු කෑ ගහනවා, විලාප දෙනවා. එහෙම අපි ළඟට ඇවිල්ලා කියනවා සමහර. අනේ හාමුදුරනේ අපේ අම්මා මැරුණේ මෙහෙමයි තාත්තා මැරුණේ මේ විස්තර කියනවා සමහර. කෙනෙක් රෝද පුටුවක් ගෙනත් දෙන්න ඇවිල්ලා මම ওই කරපු පින්කමකට රෝද පුටුව එකතු කරපු වෙලාවේ. ඉතින් දරුවෝ රෝද පුටුවක් ගෙනහලා පූජා කරලා මට කියනවා අනේ හාමුදුරනේ මං ඉතින් මේ මැරිච්ච තාත්තගේ නම කියලා හොඳට පින් දුන්නා. පින් දුන්නාට පස්සේ මේ දරුවෝ කියනවා අනේ හාමුදුරනේ තාත්තා නම් පින් ගන්න තැනක නැතුව ඇති කියලා. මං ඇහුවා ඇයි ඒ කියලා. හාමුදුරනේ නැති වෙන්න සතියක් විතර තියලා කෑ ගැහුවා කීවා අර දොරවහපිය පේන්නේ නැද්ද ගින්දර එනවා මාව පිච්චෙනවෝ කියලා කෑ ගහනවලු දොරවහපක් කියලා. දොර වැහුවට පස්සේ කෑ ගහනවලු ඇයි පේන්නේ නැද්ද මේ ජනෙල් වලින් ගින්දර එනවා මාව පිච්චෙනවෝ කීකී කෑ ගහනවා. රෑ 30 යටිගිරියෙන් කෑ ගැහුවා කීවා මට උල් වලින් අනිනවා මාව කපනවා උඹලට පේන්නේ නැද්ද මගේ අතපය කපනවා කීකී රෑ 30 කෑ ගහනවා කීවා. මෙහෙම කෑ ගහලා කෑ ගහලා තමයි කිව්ව මැරුණේ මේ විස්තරේ කියලා මේ දරුවෝ කියනවා අනේ හාමුදුරනේ තාත්තනම් ඉන්නකම් පිනක් කරපු මිනිස්සෙක් නෙමෙයි කියලා කරුණු ඇත්තම කියලා කිව හාමුදුරුවෝ අපි කවුද කින්ද මන්ද කියන්න එපා බනටත් කීවට කමක් නැtei කියලා. නැත්නම් අහගෙනත් ඇතිනේ. ඉතින් ඒ නිසා අපිට පේනවා ඔන්න මරණාසන්න වෙනකොට වෙන දේ. එතකොට බලන්න මේ දරුවම හැබැයි ඇත්ත කියනවා. අනේ හාමුදුරනේ ඉන්න කන්නම් පිනක් කරපු මිනිස්සෙක් නෙමෙයි කියලා. හැබැයි ඉතින් පෝස්ටරේ තියෙන්නේ නිවන් සැප ලැබේවා කියලා නේ. ඒක ඉතින් කොහොමද ගහනවනේ. හැබැයි බලන්න කොයිතරම් භයානකයිද කියලා. ඒ වගේ අර ධනංජානි බමුණටත් මරණාසන්න වෙනකොට නිරේ යන්න කර්මය හැදුනා. සාරිපුත්ත හාමුදුරන්ට ඉක්මනට පණිවිඩයක් එව්වා. බ්‍රාහ්මණයාට හොඳටම අමාරුයි ඉක්මනට සාරිපුත්ත හාමුදුරන්ට පුළුවන් නම් මාව බලන්න එන්නේ කියලා පණවිඩයක් කියලා තිබ්බා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගියා. යනකොට ඇඳේ උඩු බැලිය අතට වැතිරිලා හොඳටම වේදනාවෙන් විලාප දිදී ඉන්නවා. මේ සාරිපුත්ත හාමුදුරුවෝ ගිය ගමන් අහනවා බ්‍රාහ්මණේ කොහොමද ඔබට ඉවසන්න පුළුවන්ද? ඇහුවා. කච්චිතේ කමනියා. ඔබට දරා ගන්න පුළුවන්ද? කච්චි යාපනියා. ඔබට ඉවසන්න පුළුවන්. ඔබේ දුක් වේදනා එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා අසනීප ගැන ඇහුවා. දේශනාවේ තියෙනවා මේ බමුණ කියනවා Tamanට දැනෙන දේවල්. ස්වාමීනි කෙනෙක් ඔළුව වටේට මගේ කඹයක් වෙලලා කිටි කිටි ගාලා හිස හිර කරනවා වගේ විශාල වේදනාවක් ඔළුවෙන් දැනෙනවා කියලා. තියුණු පිහියක් අරගෙන මගේ හිස් මුදුන පලනවා වගේ තේරෙනවා කියලා. මස් කපන පීයකින් බඩ තීරු තීරු කපනවා වගේ දැනෙනවා කියන වේදනාව. ඊළඟට කියනවා හතර දිනක් මාව උස්සන් ගිහිලා ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ ඇඟම පිච්චෙනවා දනවා කියන. ඉතින් සාරිපුත් හාමුදුරුවෝ දැනගත්තා මේ බමුණා ඉන්නකම් පිනක් කරපු බමුණෙක් නෙමෙයි. දැන් නම් මේ අපාය යන්නම තමයි කර්මය හැදිලා තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා දැන් ඔබ මේ විදිහට හිතන්න ඕන කියලා. දැන් ඉතින් මැරෙන්න යන කෙනා අන්තිමට මරණ බයත් එක්ක කොහි හරි එල්ලෙන්න බලනවනේ. සාරිපුත්ත හාමුදුරු උපදේශ දෙනකොට කොහොම හරි වැඳගත්තා. අත් දෙක එකතු කරලා වැඳගත්තා. සාරිපුත්ත හාමුදුරු කියනවා බ්‍රාහ්මණය නිරේ කියන්නේ නම් බොහෝම දුක් සහිත තැනක් කියලා. ඒ නිසා නිරේ ආදීනව සිහි කරලා නිරෙන් හිත නිදහස් කරගෙන ඊට වඩා හොඳයි කියලා තිරිසං අපායයි. ඒ නිසා නිරේත වැඩිය හොඳයි මට තිරිසන් ලෝකේ කියලා තිරිසන් අපායේ හිත පිහිටවන්න කියලා. ඒ නිරේ යනවට වැඩිය හොඳ නැද්ද තිරිසන් ලෝකෙට යන්නේ? ඒ නිසා තිරිසන් අපායට හිත ගත්තා. එකපාරට සුගතිය යවන්න බෑ. අකුසල් බලවත් වැඩි. එතකොට නිරේ යන්න යන කෙනා නිරේ ආදීනව සිහි කරෝලා තිරිසන් ලෝකෙට චුට්ටක් උස්සලා තිබ්බා. තිරිසන් අපායේ හිත පිහිටියට පස්සේ සාරිපුත්ත හාමුදුරුව කියනවා දැන් ඔබ හිතන්න කීවත් තිරිසන් අපාය කියන්නේ දුක් සහිතයි. තිරිසන් ලෝකේ ඉපදුනාට පස්සේ හැම වෙලාවෙම තියෙන්නේ බයයි තැති ගැනීම. දැන් බලන්න ওই දේශනාවල තියෙනවා පෙරනිමිති ගැන කියනකොට තිරිසන් අපාය යන්න කර්ම හැදෙන අයට මරණාසන්න වෙනකොට වැඩිපුරම දැනෙන්නේ බයයි තැති ගැනීමයි කියන. සමහරු ඇඳේ උණ්ඩි වෙනවා. කතා කරත් බයයි. ලොකු වෙවුලනවා හැම වෙලාවෙම මරණාසන්න කාලේ උන්ඩි වෙනවා ඇකිලෙනවා වෙවුලනවා ලොකු බයකින් ඉන්නේ එතකොට තිරිසන් සත්වයන්ගේ ස්වභාවය තමයි හැම වෙලාවෙම බයෙන් තැටිගන්න අන්න ඒ නිසා තිරිසන් ලෝකෙත් ආදීනව සිහි කරලා සිහි කරලා තිරිසන් ලෝකෙට වැඩිය ටිකක් හරි හොඳයි කියලා පෙරේත ලෝකෙ හිත පිහිටවන්න දැන් බලන්න නිරෙන් තිරිසන් ලෝකෙට ගත්තා එතනින් පෙරේත ලෝකෙට හිත පිහිටෙව්වා ඇයි කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා ඉන්න බැරි? പ്രേත ලෝකේ හිත පිහිටියට පස්සේ උන්වහන්සේ කියනවා දැන් ඔබ හිතන්නේ කීවා പ്രേත ලෝකේ කියන්නේ දුක් සහිතයි. අන්න එතනට ආවට පස්සේ තමයි එතන ආදීනව සීකරන්නේ. ඒ නිසා പ്രേත ලෝකෙත් ආදීනවම හිතලා හිතලා ඊට වඩා හොඳයි මට මනුස්ස ලෝකේ කියලා මනුස්ස ලෝකේ හිත පිහිටවන්න. හැබැයි මනුස්ස ලෝකේ Tamanට ඕන හැටියට හිත පිහිටවන්න බෑ. සාරිපුත්ත හාමුදුරුවෝ මේ වෙලාවේ සිල් සමාදන් කරලා තුනුරුවන් ගැන සද්ධාව ඇති වෙන විදිහට බණ කියනකොට අන්න හිතේ සද්ධාව ඇති වෙන. තුනුරුවන් ගැන හිත පහදිනවා. අන්න එහෙම හිතේ පැහැදීම සද්ධාව ඇති වෙනකොට പ്രേත ලෝකෙන් හිත මිදිලා අන්න manuss ලෝකෙ හිත පිහිටියා. දැන් manuss ලෝකෙත් හිත පිහිටියට පස්සේ සාරිපුත් සහඳුරෝ කියනවා බ්‍රාහ්මණීය manuss ලෝකෙ කියන්නේ දුක් සහිතයි කියලා. ඇයි දැන් මැරෙන්න වැටෙනකම්ම දෙයක් කරගන්න බැරි වුණානේ. ඒ නිසා manuss ලෝකෙත් ආදීනෝම හිතලා ඊට වඩා හොඳයි කියව චාතු මහරජික දිව්‍ය ලෝක. හැබැයි දෙව්ලොව යන්න නම් තියෙන්න ඕන කරුණු පහ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන. ඒවට කියන්නේ සීක බල. තුනුරුවන් ගැන සද්ධාව තියෙන්න ඕනේ, සුගතියක්. සීලවන්තකම තියෙන්න සුත කියන්නේ දහම් දැනුම හොඳට දියුණු කරගෙන තියෙන්න. ත්‍යාග සම්පත්තිය කියන්නේ අතහැරීම, දන් දීම, පින් කරගෙන තියෙන්න. ප්‍රඥාව කියන්නේ ධර්මයේ නුවණින් විමසලා ඇති කරගත්ත වැටහීමක් ටික ටික හරි දියුණු කරගෙන තියෙන්න එතකොට මේ කරුණු පහ වැඩෙන විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියන. අර කරුණු කියාගෙන කියාගෙන යනකොට වැඳගෙන අහගෙන ඉන්න බමුණගේ හිතේ මේ කරුණු පහ ටික ටික වැඩිගෙන ගියා. manuss ලෝකෙනුත් හිත මිදිලා දිව්‍ය ලෝකෙ හිත පිහිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ තවදුරටත් බණ කියාගෙන කියාගෙන යනකොට හිතේ සමාධියක් ඇති වුණා. සමාධිය ඇති වෙනකොටම බ්‍රහ්ම ලෝකේ හිත පිහිටිය. සාරිපුත් ආහන්දුරන්ට හිතුණා ඉතින් බ්‍රහ්ම ලෝකේ යන්න තමයි බ්‍රාහ්මණ ආගමේ අය කැමති වෙන්නේ. මහා බ්‍රහ්ම දෙවියෝ ළඟ උපදින්න තමයි බමුණෝ ආස කරන්නේ. ඒ නිසා බ්‍රහ්ම ලෝකයන් උපකාර වෙන විදිහට සතර බ්‍රහ්ම විහරණ ගැන මම කියලා දෙනවා කියලා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වඩන හැටි ඉගෙන උගන්වලා උන්වහන්සේ වැඩියා. ටික දුරක් යනකොටම අර බමුණා අර ධර්මයේම මෙනෙහි කරගෙන මරණයටපත් වෙලා බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. එතකොට මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ධනංජානි කියන සූත්‍රේ. එතකොට අපිට පේනවා මේ බමුණා නිරේ යන්න කර්මයේ හැදිච්ච කෙනෙක්. මැරෙන කම්ම මරණ මංචකයට වැටෙන කම්ම කුසලයක් පිනක් කරගෙන තිබ්බ කෙනෙක් නෙමෙයි. එතකොට මරණාසන්න මොහොතේ නිරේ යන්න කර්මයේ හැදිච්ච බමුණට සුගතිය යන්න උපකාර වුණේ කවුද? සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ටික ටික ටික ටික හිත පිහිටෝලා හිත ධර්මයේ පිහිටෝලා අර නිරෙන් තිරිසන් ලෝකෙට ගත්තා. එතනින් പ്രേත ලෝකෙට ගත්තා. එතනින් මනුස්ස ලෝකෙට ගෙනා දිව්‍ය ලෝකවලට අරගෙන ගියා. මේ විදිහට ඉහළට ඉහළට හිත දියුණු කරවලා බ්‍රහ්ම ලෝකෙට යනකම් හිත පිහිටෙව්වා. අන්න කල්යාණ මිත්‍රෙක් මරණ මංචකයේ ඉඳීමේ වටිනාකම ඒ නිසා පින්වතුනි කෙනෙක් මරණාසන්න වෙනකොට ධර්මය දන්න කෙනෙක් ළඟ හිටියොත් ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ නොදන්න කෙනෙක් වට වුණොත් මොකද වෙන්නේ? අඩුගානේ මොකක් හරි පිනක් ඇතුව සුගතියක හරි යන්න පිනක් තියෙන කෙනා ධර්මයේ නොදන්න අය වට වුණාට පස්සේ යන්නේ කොහෙද? අපායටමයි. යවනවා කෙලින්ම අපායට. දැන් හිතන්න කෙනෙක් මරණාසන්න කෙනෙක්. අන්ත අසරණයිනේ. මරණාසන්න කෙනාට ලොකු බයක් තියෙනවා ජීවිතේ. එකක් කායික වේදනාවෙන් අසරණ වෙනවා. ඊළඟට සිහි කල්පනාව දුර්වල වෙනවා බොහෝ දෙනෙකුට මරණ මංචකේ. ඊළඟට මැරිච්ච ඥාති ප්‍රේතයෝ සමහරුන්ට පේන්නම වෙනවා මරණාසන්න වෙනකොට. එහෙම සමහරුන්ට පෙනී ඉඳලා පේන්නම ඉඳලා කතා කරනවා අඬ ගහන. මෙහිට වරින් අපි ඉන්න තැන්නට වරින් කියලා අර මැරිච්ච ඥායදෑයෝ කතා කරනවා. ඊළඟට කරපු අකුසල් බලවත් වෙනවා. ජීවත් වෙලා ඉන්නකොට මම මේ වගේ වැරදි වැඩ කරා මේ වගේ පව්කම් කරා මේ වගේ නොපනත්කම් කරා ඕවා එක එක එක එක මරණ මංචකේ සිහිවෙන. දැන් ඔය වගේ මරණාසන්න කෙනෙක් ඒ ඔක්කොටම වැඩිය දරා ගන්න බැරි දෙන්නේ අතහැර ගන්න බැරි දෙන්නේ. දරුවෝ, ගෙවල් දොරවල්, නෑදෑයෝ, ඥාතීන් මේවා අතහැර ගන්න බැරුව පිය විප්‍රයෝගෝ දුක්ඛෝ කියන මේ දුක දරා ගන්නම බැරි දෙයක්. එතකොට හිතන්න මරණාසන්න කෙනා එච්චර අසරණ වෙනකොට ඒ කෙනා වටේට ඉඳගෙන දරුවෝ ටිකක් පූ තියන්න ගත්තොත් දාල යන්නේ පෝ කියලා අපි කෑ ගහන්න ගත්තොත් මොකද වෙන්නේ? සුගතිය යන්න පුළුවන්ද? හා හා උඹලා කියන නිසා මං ඉන්නම් කියලා නතර වෙන්න පුළුවන්ද? අන්ත අසරණයි. ඒ නිසා මරණාසන්න කෙනෙකුට වටේ ඉඳගෙන අපි කෑ ගහනවා හූ තියනවා අඬනවා කියන්නේ ඒක තමයි ඒ කෙනාට කරන ලොකුම හතුරුකම. ආයි තව හතුරුකමක් ඕනේ ඒ කෙනාට සුගතිය යන්න තියෙන අවස්ථාව අපි නැති කරනවා. බය කරනවා. ඒ නිසා පින්වතුනි මරණයේ ඉදිරියේ අන්ත අසරණයි කියන්නේ. කොයිතරම් අසරණ වෙනවද කියන්නේ. මම අම්මා කෙනෙක් බලන්න ගියා මාස දෙකක් විතර ඇති. ওই මගේ භාවනා වැඩසටහන් වලට එන පොතේ. ඉතින් මට කතා කළා අනේ හාමුදුරනේ අම්මා නම් ඉච්චර ධර්මයකට ලැබි කෙනෙක් නෙමෙයි. අනේ හාමුදුරනේ පොඩි වෙලාවකට එන්න කියලා පස්සේ මම බලන්න කියලා. ඒ අම්මා මම ඉතින් ගිහින් කතා කරපු වෙලේ ඉඳා කොච්චර කිව්වත් හිත හදන්න බෑ. අනේ හාමුදුරනේ මට මැරෙන්න බෑ කියලා. අනේ හාමුදුරනේ මාව බේරගන්නේ කියලා. අනේ හාමුදුරනේ මම මැරෙයිද කියලා අහනවා. ඉතින් පුළුවන් ද මැරෙන්න යන කෙනා මට බේරන්න? පුළුවන්කමක් නැහැ. ඉතින් මම බන කිව්වා කිව්වා අන්තිමට විනාඩි 15ක් 20ක් හොඳට අහගෙන ඉන්නවා. මං කිව්වා දැන් මමත් මැරෙනවා. මේ අම්මත් මැරෙන්න පුළුවන්. මේ ලෙඩ්ඩුත් මැරෙනවා. වෛද්‍යවරුත් මැරෙනවා. දරුවොත් මැරෙනවා. රජවරුත් හිටියා. සිටුවරුත් හිටියා. අද පොළොව හාරලවත් හොයන්න තියනවාද හිටපු රජවරු සිටුවරු? හැමෝම මැරෙනවා. මේ කවුරුත් හැමදාම ඉන්න ආපු මිනිස්සු නෙමෙයි. ඒ ටික හොඳට අහගෙන ඉඳලා ඒ උනාට හාමුදුරනේ මට නම් මැරෙන්න බෑ ඔන්න බලන්න ස්වභාවය. බලන්න කොච්චර අසරණයිද කියලා කිව්වා කිව්වා කොච්චර ධර්මයේ කිව්වත් හිතට යන්නේ ඇයි ජීවත් වෙලා ඉන්නකොට මරණය ගැන අනිත්‍ය ගැන හිතලා තිබ්බ කෙනාට විතරයි මරණ මංචකේ පවා කියන බණ ටික හිතට යන්නේ. ජීවත් වෙලා ඉන්නකොට මැරෙනවා කියලා හිතුවේ නැත්නම් ජීවත් වෙලා ඉන්නකොට මරණ සතියක් ගැන සිහි කරලා නැත්නම් මම මැරුණට පස්සේ කොහේ යයිද කියන විශ්වාසයෙන් පිනක් දහමක් කරගෙන නැත්නම් හිටි ගමන් මරණාසන්න වෙච්ච කෙනාට මොන බණ කිව්වත් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා පෙනී හිටියත් වැඩක්. ඇයි ධර්මයේ හිතට යන්නේ? එයා හිතන්නේම නෑ මට ජීවත් වෙන්න ඕනේ. නෑ මට නම් මැරෙන්න බෑ. එතකොට බලන්න කොච්චර අසරණයිද කියලා. අන්න ඒ නිසා පින්වතුනි මරණ මංචකේ අන්ත අසරණ. මේ මරණ මංචකේ අසරණ නොවෙන්න නම් අපි ජීවත් වෙලා ඉන්න කාලේ හැම වෙලාවෙම හිතන්න ඕනේ. මම කවදා කොතන කොයි මොහොතේ මට මරණයට මුහුණ දෙන්න වෙයිද දන්නේ නිකන් හිතන්න මේ විදියට මව් කුසට ඇතුල් වෙච්ච වෙලාවේ ඉඳන් හැම මොහොතකම ගෙවෙන හැම මොහොතක් තප්පරයකම කොච්චර මව් කුසේ දරුවෝ මැරෙනවද? අවුරුද්දකට ලක්ෂ 60ක් 70ක් අතර ප්‍රමාණයක් ලෝකේ මව් කුසවල් ඇතුලේ දරුවෝ මැරෙනවා. ওই තමයි සංඛ්‍යාලයක. ඊළඟට ලක්ෂ 80ක් 100ක් අතර ප්‍රමාණයක් මව් කුසවල් ඇතුලේ දරුවෝ මරනවා අවුරුද්දකට. එතකොට කෝටි එකහමාරක් දෙකක් අවුරුද්දක් තුල දරුවෝ මව් කුසේ මැරෙනවයි මරනවයි ඔක්කොම. ඊළඟට ඉපදිච්ච ගමන් මැරෙනවා. ඉපදිලා දවසෙන් දෙකෙන් අම්මලා කිරි දෙනකොට ඔඩොක්කුවේ දරුව මැරෙනවා. හිතන්න මව් කුසට ආපු එලේ ඉඳන් හැම මොහොතකම කවදද කොතනද කොයි මොහොතේද මරණය විශ්වාස ඒ නිසා අපිට නෑ මම නම් දැන් මැරෙන්නේ මට මෙච්චර කාලයක් ජීවත් වෙන්න තියෙනවා අපිට තව කල් තියෙනවා අපිට කාටවත් එහෙම කල් තියා නිගමනයක් කරන්න පුළුවන් කමක් නෑ ඒ නිසා හොඳට මතක තියාගන්න අපේ පවුලේ 10 දෙනයි කියන්නේ කවදා හෝ මලගෙවල් 10ක්. අපිට යාළු මිත්‍රයෝ නෑදෑයෝ 100ක් ඉන්නවා කියන්නේ කවදා හෝ මලගෙවල් 100ක්. ඒක තමයි ජීවිතයේ ඇත්ත. කොච්චර ආදරෙන් පණට පණ වගේ ජීවත් වුණත් කවුරු හරි ඉස්සර වෙනවද නැද්ද? දෙන්නගෙන් කවුරු හරි ඉස්සර වෙනවා. දෙමව්පියෝ ඉදිරියේ දරුවෝ මැරෙනවා, දරුවෝ ඉදිරියේ දෙමව්පියෝ මැරෙනවා, ස්වාමියා ඉදිරියේ බිරිඳ මැරෙනවා බිරිඳ ඉදිරියේ ස්වාමියා මැරෙනවා බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා මරණය කියන්නේ හරියට ගවයෝ මරණ ගව ඝාතකෙක් හරක් රංචුවක් කොටු කරගෙන ඇවිල්ලා තියාගෙන එක එක දවසට සමහර වෙලාවට වයසක එක්කෝ හරකෙක් ගෙනියනවා එක් පැටියෙක් ගෙනියනවා Tamanට අවශ්‍ය අවශ්‍ය ගවයා අරගෙන මරන්න ගන්නවා දවස ගානේ අර රංචුවේ අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ ගවයන් මරන්නා එක එක ගවයාව මරණයට අරගෙන යනවා වගේ නෑදෑයෝ ඥාතීන් යාළු මිත්‍රයෝ හඬා වැළපෙද්දී එක එක්කෙනා මාරය අරගෙන යනවා කියන තමන්ට ඕන ඕන වෙලාවට. ඒ නිසා අපි කොච්චර ඇඬුවත් වැළපුණත් දුක්ුණත් කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ අපිට තියෙන්නේ ඒ කෙනා ගැන සුපිනේන යථාපි සංගතං කියන. හරියට සිහිනයකින් එකතු වුණා වගේ කියන. පටිබුද්ධෝ පුරිසෝන පස්සති. සිහිනයකින් අපි හීනෙන් දකිනවා කට්ටියෙක් එකට ඉන්නවා විනෝද වෙනවා විහිළු තහළු කරනවා කනවා බොනවා. හීනෙන් නැකිටට පස්සේ අවදි වුණාට පස්සේ ඒක මතකයක් විතරයි. ඒවම් පියාහිතං ජනං පේතං කාලකතන්න පස්සති කිය. අන්න ඒ වගේ තමයි කියනවා අපි ප්‍රිය කරපු අය. අපි එක්ක එකට ඉඳලා අපිත් එක්ක මේ වගේ හිටියා, මේ වගේ විහිළුතාල් කරා, මේ වගේ ජීවත් වුණා, මේ වගේ විනෝද වුණා. ඒවා ගැන අපි සිහි කර කර මතකයක් හැටියට විතරක් සිහි කරනවා මිසක් මිය පරලොව ගිය අය ආයේ එන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මරණය කියලා කියන්නේ හරි පුදුම දෙයක් ජීවිතේ. අපි කාට කවදා හෝ කොයි මොහොතක හෝ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. ඊළඟ දේ තමයි සංසාර ගමන ගැන හිතනකොට දේශනාවලම බලන්න තිය අර සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම පහකට කලින් අම්මා කෙනෙක් ප්‍රේතියක් වෙලා පින් ඉල්ලපු සිදුවීමක් තියෙනවා. මහා කාශ්‍යප හාමුදුරන්ගේ ආත්ම තුනකට කලින් අම්මා උන්වහන්සේ පින්ඳ පාත යනකොට නගරෙ හිඟා කරනවා හිඟන්නේ. මහා කාශ්‍යප හාමුදුරන්ට ලුණු නැති කැඳ එකක් පූජා කරා හිඟමන යන ගමන් හම්බෙච්ච. උන්වහන්සේ කැඳ ටික පූජා කරලා වඳිනකොට කියනවා මෑණියනි ඔබ ආත්ම තුනකට පෙර මගේ අම්මා කියලා. එතකොට උන්වහන්සේ රහත් වෙලා අම්මා හිඟා කරනවා පාරේ ආත්ම තුනකට කලින් අම්මා. මේ සංසාර ගමන දිහා බලනකොට අපේම දෙමව්පියෝ ඥාතීන් වෙච්ච අය දැන් ඇති නිරිසත්තු වෙලා. මහපාරේ යනකොට තිරිසන් සත්තු අතර ඕන තරම් ඇති අපේ නෑදෑයෝ ඥාතියෝ හම් වෙනවා. පෙරේත ලෝකේ අනන්තවත් ඇති. ඒ නිසා පින්වතුනි මේ සංසාර ගමන තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පිරිසක් එකට ජීවත් වුණත් ගබ්බ මේකේ උප්පජ්ජන්ත පින් කරගෙන තිබ්බ කෙනා මරණින් මත්තේ මව් කුසකට ඇදිලා යනවා සග්ගං සුගතිනෝ යන්ති තවත් සද්ධාදී ගුණධර්ම වඩාගත් කෙනා සුගතිය උපදිනවා ඊළඟට අකුසල කරගත්ත කෙනා නිරේ උපත කරා යනවා පරිනිබ්බන්ති අනාසව ධර්මයේ දියුණු කරගෙන ධර්මයේ අවබෝධ කරගත්ත කෙනෙක් හිටියොත් අන්න ඒ කෙනා ගැලවිලා යනවා අන්න ඒ නිසා අපි මේ යන්නේ අපිට ඕන විදිහකට යන ගමනක් නෙමෙයි. අන්න ඒ නිසා හොඳට මේ සංසාර ගමනේ අනතුර හිතන්න. අනතුර හිතුවොත්මයි ධර්මය අවබෝධ කරගන්න වීරියක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් අපිට මේක දැනෙන්නෙම නැහැ. පස්සේ බැරිය. දැන් බෑ. කම්මැලි. පස්සේ ඕ ධර්මයේ දිනු කරනුව පස්සේ කරගන්න දේවල්. ඒ වගේ අපිට ප්‍රමාදයටමයි හිත හැදෙන්නේ. අපිට අප්‍රමාදී බව ඇති වෙන්නෙම මේ සංසාර ගමනේ භයානකකම අනතුරු මං දැන් මැරිලා කොහේ යයිද කියන එක නිතර Taman Tamanගෙන් අහන්න අන්න එතකොට Tamanට බයක් ඇති වෙනවා මම තාම අපායේ මිදිච්ච කෙනෙක් නෙමෙයි. බැරි වෙලා හරි පෙර අකුසලයක් හරි මතුවලා මම අපායට ඇදිලා ගියොත් කවුද මාව බේරගන්නේ? අන්නේ ගැන නිතර හිතන කෙනා තමයි අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙමනම් පින්වතුනි හැම දිනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න අපි කාගේ ජීවිත දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය මරණයට ලං වෙනවා. කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටික යයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මමත් මරණයේ ඉදිරියේ අප්‍රමාදීව සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ಗುಣධර්ම දියුණු කරගෙන මමත් ධර්මයේම අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. එහෙමනම් අද මේ ධර්ම කරුණ ටික ශ්‍රවණය කිරීමෙන් අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන් පින් දෙන්නේ ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා පානකාව පාර E 31න් 1 සංවල කෑගල්ලේ චන්ද්‍රානි සුබසිංහ මහත්මිය මූලිකම අරමුණු බවට පත් වෙනවා විජේසිරි ජයසිංහ මහතා මියගොස් අවුරුදු දෙකක් ගත වීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම ජනහිත පවුලේ මව සහ පියා ඇතුළු පැමිණි සියලු දෙනාට සීල් පැමිණිච්ච සීල් දෙනාට ආශිර්වාද කිරීමත් පවුලේ මිය පරලෝකීය සීල ඥාතීන්ට පින් දීමත් විශේෂයෙන් කල්පනා කරගන්න තමන් නමින් මිය පරලෝකීය ජයසිරි ජයසිංහ ඒ මිය පරලෝකීය ඒ මහත්මයා වගේම වර්ග પરම්පරාවල් වල මිය පරලෝකීය සියලුම ඥාතීන් ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරගෙන මේ පින් අනුමෝදන් කරමු මිය පරලෝකීය ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සුජීවත්ව ඉන්න පවුලේ දූ දරු ඥාති හිත මිත්‍රාදී හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරපු ඔබගේ පවුල්වල සෑම සියලු දෙනාටමත් මේ සියලු පින එකාකාර උපකාර වේවා කාය චිත්ත පීඩා දුරු වේවා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන්න සැලසේවා හැම දිනාටම ගන්න හිලෙන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරණයම සැලසේවා උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ පින හැම දිනාටම උපකාර වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. ඒ වගේම බෞද්ධ ආරෝපවාහිනී ගරු සභාපති පූජනීය දරණාගම කුසල ධම්මනාහිමි පාණන් වහන්සේට දේශකයන්න් වහන්සේට කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කිරීම මේ පින්වතුන්ගේ අරමුණ අතර තියෙනවා. එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ පිනෙන් ධර්මාවබෝධයම ලැබේවා ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. කොහොම වැඩ ගන්න? අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැමදෙනාටම තෙරුවන් සරණයි ධර්මානුශාසනාව පැවැත් වූ පූජ්‍යපාද ගල්ගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමා සිටිමු. ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර හේතු කොට ගනිමින් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු